දාත්ලා පන්ති කාමරේ පන්තලේ ආම්දුර ඔක්කොම මේ භවභෝග සම්පත්තිය ලැබලා දෙන පින කුසලයට අපි යොමු කරලා තියේදී නරක අතහැරලා හොඳ දේ කරන්න මෙහෙवला තියේදී කවුද අපිට මේ ලෝකේ හොඳින් වඩා හොඳ තේරුම් ගන්න කියලා දෙන්නේ. දෙක එම හොඳින් වඩා හොඳ තේරුම් ගන්න ගියත් අර කොච්චර දුක අමතක කළා නරක අමතක කළා තනවා වඩා ගත්ත හොඳ අපිට අමතක කරගන්න බෑනේ. වඩා හොඳ පෙනිපෙනීවත් අපිට හොඳ අමතක කරන්න බෑ මොකද තාම අමාරුවෙන් හම්බ කරලා තියෙන්නේ. ඒ නිසා අපේ ඉදිරි ගමනට ප්‍රධාන බාධාව තියෙන අපේ හොඳ ටික. අපි මෙතෙක් හම්බ කරගත්ත හැම හොඳක්ම අපිට බරු වෙලා තියෙනවා පොළොවට තියලා කුඤ්ඤ බැඳා වගේ වෙලා තියෙනවා. ඉදිරියට ය아가න්න බැරි වෙලා තියෙනවා. ඒක නිසා අපිට මේ හොඳ ලැබුණේ නරක අතහැරපු නිසා කියන එක දන්නවනම් වඩා හොඳ ලැබෙනකොට හොඳත් අතහැරෙයි. ඒක පාඩුවක්වත් බාධාවක් නෙමෙයි අනුපුබ්බ ශික්ෂාවක්, අනුපුබ්බ ක්‍රියාවක්, අනුපුබ්බ ප්‍රතිපදාවක්. ඒ ටික තියෙන්නේ බුද්ධ ධර්මයේ. බුද්ධ ආගමේ නෑ. බුද්ධාගමේ තියෙන පුඤ්ඤානි කෛරාච සුඛාවාන්ති සියලු සැපගෙන දෙන්නා වූ පින් කරව. ඒක අපිට ඕන කෙනෙකුට කියතයි. කුඩු ගහන කෙනෙකුට හොරකම් කරන කෙනෙකුට සත්තු මරන කෙනෙකුට කාමීච්චර කරන කිත ඕක් කරලා වැඩ සැපයක් තියෙනවනේ දැන් ඒකනේ ඔය සත්තු මරන්නේ හැබැයි ඊට වැඩිය හොඳ දෙයක් තියෙනවා ඔය වැඩේම ඊට වැඩිය සැප එළවෙන විදිහට කරතයි ඔය සත්තු මරන වෙනුවට සත්තුන දාන කම්පාව කරපන් හොරකම් කරන වෙනුවට දාන දීපන් කාමීත්‍යාචාරය කරන වෙනුවට කාමවස්තුන්ට අරසා දෙවි පුඤ්ඤානිකයි රාජ තමයි. ඉතින් ගියාට පස්සේ යාට පේනවා සත්පුරුෂයෝ. සත්පුරුෂෝ මේ සතුම් මෙරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය අතහැරිය විතරක් නෙවෙයි. බොරු කේලම් හිස්සචන පරිසවචන අතහැරිය විතරක් නෙවෙයි. ඒගොල්ලෝ ශික්ෂාවකට ලක් වෙනවා. මේ ටිකට කියන්නේ සීල ශික්ෂාව කියලා. ඒගොල්ලෝ සීල ශික්ෂාව સમાપ્ત කරලා කරගන්න පුළුවන් කියලා ධෛර්යයක් පිරිච්ච ගතිය සම්පත්‍ති කරගත්ත ආපු ගමන් ඊට වඩා හොඳ ශික්ෂාට යනවා. ඒකයි ඕගොල්ලෝ කරන්නේ. ඕගොල්ලෝ සමාධි ශික්ෂාවක් වෙන වෙන විභාපනයක් දාගෙන ඉන්නේ. ඒකටයි සුදු ඇඳගෙන ඉන්නේ. ඒකටයි රෑම රැට කෑම නොකා ඉන්නේ. ඒකටයි එවැනි පිරිසක් වට කරගෙන ඉන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රධාන මාතෘකාට එන්නේ ඉස්සෙල්ලා මම මේ කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ අර gedara dore ඉඳගෙන සතුන් ඉඳලා ඉල්ලා සෙක් මරාගෙන ඉඳලා ඉල්ලා හොරකමක් කරන කාමීත්‍යචාරය ටිකක් කරන බොරුවක් කේලමක් කේසචන පරිස කියන gedara හිටපු ඒ සහැල්ලු ජීවිතයට වැඩිය මේ සමාධි ශික්ෂාට ලක්වෙච්ච ජීවිතය අපි අබිරමණය කරනවද සතුටු වෙනවද ප්‍රමෝද වෙනවද ප්‍රසන්න මනසකින් ජීවත් වෙනවද කියන එක මේ සීල ශික්ෂාවේ සමාධි ශික්ෂාට ආවේ එක්කෙනෙකුටත් කවුරුත් කියලා නෙමෙයි තමන්ගේ ස්වච්ඡන්දය. ආවට පස්සේ මේ ගත කරන කාලසටහන හිත සතුටින්ද කරන්නේ එහෙම නැත්නම් කරත්ත බැඳගත්තු ගොණෙක් වගේ gedere යනකම් බලාගෙන රැයට කාම නැති එක ගැන පශ්චාත්තාප වෙවි. මේම කාලසටහන අපි ඉස්කෝලේ යන කාලේ ගියා මිසක කෙරුවේ නෑ. දැන් අපි ඉස්කෝලේ යන ළම පොඩි ළමයිද අපි ලොක්කෝ නේද? දැන් අපිට ඕන විදිහට අපි ජීවත් වෙන්න පාද. මේ කියන විදිහට ඉඳ ගණ්ඩායි හිට ගණ්ඩායි සක්මන් කරන්න කරෝ ඉන්න බෑනේ කියලා. ඉතින් හුඟ දෙනෙකුට පසන්න මනසක් එන්නේ ඒ පසන්න මනසෙන් බැලුවම පේනවා වෙන ගහච්ච තොම් පිටිනේ වගේ මූණු. පසන්න මනසින් කරන හිටන යකෝ gedara තුරේ තියෙන කැඹිරිල්ලෙන් අයින් වෙලා දැන් අපි ලෝකාමිෂේ තවදුරටත් අතහැරලා දැන් මේ කියවිලා අපි අරණ්‍යගත ස්වාමීන් වහන්සේලා වගේ අපි ගත කරනවා. එතෙන් ස්වාමීන් වහන්සේලා බැලුවොත් ඒ ස්වාමීන්සලා මේක ලොකු පිටිපස්සේ සුසුඳ ගත්ත පැත්තේ වැඩි පිම්ම පැනව කට්ටියක් නෙමෙයි. සංඝයා කියන්නේ ප්‍රසන්න මනසකින්ද ඉන්නේ කියන එකයි ප්‍රශ්නේ. අරිට වැඩි ශික්ෂාවට ගිහිලා ප්‍රසන්න මනසකින්ද ඉන්නේ කියලා. ඒ ප්‍රසන්න මනස එහෙම ඉන්නේ එහෙමද කියලා බලන්න අපි ඔත්තු බැලුවට ඒක ස්වභාවයෙන් එන එකක් නෙවෙයි. ඒක ප්‍රඥාවෙන් උපය ගන්න මේ අපි ඉදිරියට ගිය ඉදිරියට අඩිය තියාගත්ත මේ ශික්ෂා මාර්ගයේ මම යන්නේ සිනාසිසීද? සර්වඥාන්ගේ සුගත ගුණේ මයි ළඟ තියෙනවාද? ඒ නැත්නම් කරත්තේ බැඳගත්ත ගොනෙක් වගේ මැටි පාගන ගොම්මාල්ලෙක් වගේ බැඳගත්ත වෙරේ ගහනවා කියන එක තියන්නේ කියන එක මේක එහෙම උපන්නේට ලක් කරන්න පුළුවන් උපහාසයට ලක් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකට ඒ තීරණ පරිඥාව මම මේ කරන වැඩේ කරන්නේ ප්‍රසන්න මනසකින්ද පදුට්ට මනසකින්ද කියන දූෂිත මනසකින්ද ලෝකෙච්ච මූනිච්ඡාවට ලෝකයට පේන්නද එහෙම නැත්නම් ඇත්තටම මට ආපු දාසට වැඩිය අද වෙනකොට ඇතුලෙන් මේ මෝදු වෙන සුඛය පින මෙන්නම් පිනටත් වැඩිය කුසලය අධි කුසලය මට දැනට දැනিলা තියෙනවා කියන එක. ඒක හැම වෙලාවෙම වෙන්නේ නැහැ. ඒක හරියට මේ අකුණු බලාකුළු ඇවිල්ලා ඇවිල්ලා එක පාට බඩාංගල එනියක් ගන්නවා වගේ ඒ ආරෝපණය වැඩි වුණාට පස්සේ පුපුරනවා. අනේ වගේ පිපිරීම අපිට තේරෙනවා භාවනා ජීවිතේදී යන ගමන දිගටම අපිට පාවඩෙල්ල නැහැ. නමුත් වරින් වර අපට පේනවා මේ යන ගමන නිසා මේ ලෝකාමිෂය අතහැරීම නිසා මරණයෙන් මත්තේ වෙන සැප නෙවෙයි දැන් මේ අස්පන අපිට අපි සුවසේ ජීවත් වෙනවා කියලා. එහෙම නැත්නම් නිවන් ලැබපුවාම කියන සැප නෙවෙයි. නිවන් ලැබෙන කෙනෙකුගේ රජ වෙලා නෙවෙයි. රජ වෙන්න ඉන්න කෙනෙකුගේ සැප. යුවරජ කෙනෙකුගේ සැප දැනෙනවා. ඒකට ඒකට සෙන් බුද්ධ ආගමේ සතෝරි කියලා කියනවා. ඒ නිවනේ යනකොට හම්බ වෙන දේවල් වරින් වර නිකන් අකුණු විදුලි ගහන්නා වගේ තමයි තේරෙන්න පටන් ගන්නවා. මේ මහා දුක්ඛන මැද හා මම විවේකයෙන් පොළවේ ඇවිදිනවා. මම විවේකයෙන් පටල වාඩි වෙලා වාඩි වෙලා ඉන්න ගැන සුවසේ ඉන්නවා. ඒක මේ කවුරුත් මට කොන් කිරීමක් නිසාවත් දඬුවමකට හම්බෙච්ච එකක් නෙවෙයි මම පෙර කල පිනකට උපයාගෙන ගිහලා භාවනා මධ්‍යස්ථානේ කොට්ටක් උඩ වාඩි වෙලා මම සුවසේ ඉන්න මේ ඉස්සරන් තියෙන බුදු පිළිමේ ආවේ. බාගෙට hina වෙලා. එහෙම නැත්නම් වෙලාවේ එන්නකම් පැංගිරි මිරික මිරික අමාරුවෙන් ඉන්න වෙලාවක කල්පනා වෙනවනේ මඩපුවක් ගෙඩියක් වගේ ඇඟ. ලුණු දෙහි දාලා වගේ. ඇඟ පුරාම රිදෙනවා. යන්න ඇත්තන් නැගිටලා සලුවක සාදාලා ප්‍රශ්නේ නැහැ. මොකද්ද ප්‍රශ්නේ? ඉතින් ඉඳගත්තෙත් ඔබ නැගිටලා යන එකයි තියෙන්නේ. අන්න එතනදී මේ මනුස්සයාගේ තියෙන ප්‍රසන්න මනසද්ද පදුට්ට මනසද්ද කියන එක ඒ කෙනාට තමයි දෙන්නේ තුවා මේ මේ කරන වැඩේ සතුටින්ද කරන්නේ. සිනාසිසීද කරන්නේ. ඒව නැත්තම් වරබන්ද දණ්ඩයක වගේ කරත් වැඳගත්තු ගොනෙක් වගේ අදිනවද කියන එක මේ සමාධි ශික්ෂාවේදී සීල ශික්ෂාවට වඩා හොඳටම කැපිලා පේනවා. ඒක නිසයි උඟ දෙනේ භාවනාවට කැමති නැත්තේ. කවුරක්වත් කැමති නැහැ මේ තමා විසීම Tamanට මේ සිපිරිගයක් හදාගෙන මේ කාලසටහනට වැඩ කරන්න. මත අපේ ලොකු සාමිචින්න කාලේ කිව්වෙච්චරයි යෝග ජීවිතය කියන්නේ දැන් අපි පළවෙනි සැරේ උපසම්පදායලා අවුරුද්දේ මමයි අනුරුද්දයි රාහුලයි තුන්දෙනාම ගියා <clears throat> වඳින්න. මං විතරයි මෙහි අර දෙන්න 아무තු. මොකද මේ නමලා කියලා හව. අපිට දෙන්න දැනන්නේ හඳු කුරු පෙට්ටියක් දීලා කිව්වා සෝංශ මේ අද මේ 1989 නොවැම්බර් 16 අපි පැවිදිලා අවුරුද්දයි කියලා. ආ. වැදගත් දේ නම් ඔහම අවුරුදු 20ක් විතර ඉඳලා ඇවිල්ලා වඳිනේ කිව්වා. එක අවුරුද්ද එච්චර අමාරු නෑ කිව්වා. අවුරුදු 20ක් විතර එක දිගට කාලසටහන කරන්න පුළුවන් නම්. රහත්. ඒ කාලසටහන ලොකු සංහඳ හොඳට මෝරච්ච මොළ මලයකින් හදලා තියෙන්නේ. මෙන්න ගැළපෙන කාලෙට ගැළදේ. මේ කාලසටහන කරන්න පුළුවන් රහත් වෙන්නත් එපා, දිබ්බ චක්කුත් එපා, දිබ්බ සෝරත් එපා, මතු බුදු වෙන, මතු හම්බෙන <coughs> දේවනිකායත් එපා. කාලසටහන එක දිගට කරන්න පුළුවන් නම් කිසිම කෙනෙකුට බෑ. හැම කෙනාම හිතනවා වයසක නිසා බෑ. මට ඉඳ ගන්න බැරි නිසා බෑ කියලා අපි මේ කාලසටහන වෙනස් කරන්න ක්‍රම සාවිදි හොයනවා. මිසක් අයිතිවාසිකම් හදාගන්න මේ කාලසටහනට අනුයාත වීමේ හැකියාවට අපි කියනවා ශික්ෂාව කියලා. ඒක කවුරු හරි අදපු කාලසටහනක් වෙන්න මම හදාගත්තේ ගන්න නෙවෙයි. අන්න ඒක දිගේ යනකොට අපිට තේරෙන පටන් අර ගන්නවා මේ යටහත් පහත් බව මේ නියතමානිකම තමයි අවසානයේ නිවන කියන්නේ. ඔය වෙන මොනක්වත් හම්බෙන්නේ නැහැ. අන්නේ ඉඳගත්තට පස්සේ මම දැන් ඉන්නේ විවේකයෙන්. ඇවිදිනකොට මම දැන් ඉන්නේ විවේකයෙන්. මම දැන් ඉන්නේ හුදකලා වෙලා. මම ඉන්නේ විස්්‍රාම වෙලා. මම ඉන්නේ ප්‍රසන්න මනසකින් නම් බුද්ධජනනයේ දෙයයන්ාන්සර කියනවා උඹෝ හිතන විදිහට මත් සුඛයේ පිණිස පිං කරනවා වෙනුවට පවු නොකර හිටපන්. සීල බුදුරන් වහන්සේලාගේ උගන්වීම තමයි සබ්බ පාපස්සා කරණං ඒතං බුද්ධාන ශාසනං. පින් කිරීම කියන මේ කටයුත්තෙන් මේ ශාසනය උඹේ හිත පමාවට සහ මදේට සහ මදේට සහ පමාදයට වැටෙන්නේ නැතුව උපරිම අප්‍රමාදී කියලා කියන්නේ පව් කිරීමෙන් වැළකියා. මේ කවදද ලංකාවේ බුද්ධ ශාසනයේ මේ පව් කිරීමෙන් වැළකීම කියන එක යටපත් කරගෙන පින් කිරීම ඉදිරියට ආවේ එදා තමයි බුදුන් යටපත් වෙලා දෙයියෝ ඉදිරියට ආපු දවස. දෙයියෝ කියන්නේ පුඤ්ඤානිකයි රාත සුඛාවහන්ති. බුද්ධ දේශනා මොකද්ද? ලෝකාමිෂේ පජහේ සම්ත්‍රිපෙක්කමානමි ලෝකාමිෂේ අතහැරපන් සාන්ති අපේක්ෂායි. දැන් මං යන්න හදනවා මූලික මාතෘකාවට. මේ පදනමේ අර්ථය අපි ගියා සුමානෙත් කතා කරා. ඒතර මං හිතනවා ওই සබ්බපාපසකරණං ගාතාව විශ්සර කරලා දෙන්න ඕනේ නැහැ. ඒක විශ්සර කරගන්න. ඒකටයි බුදු කෙනෙක් ලෝකේ පහන් නැත්නම් දෙයියෝ තමයි මේ ලෝකේ පාලනය කරන්නේ. දෙයකෙත් ඒකෙත් තියෙන බොහෝ දේවවාදයක් තියෙනවා බහුදේවවාදීලා ඒක දේවවාදයක් තියෙනවා. ඉතින් මේ ඒකදේවවාදයේ දිනුවා බහුදේවවාදයේ යටපත් වෙලා විශේෂයෙන් බටහිර. බහුදේවවාදයේ තිබුණා ඉන්දියාවේ තාමත් තියෙනවා. රෝමේ තිබ්බා බොහෝ දෙවරු හිටියා. ඉතින් ඒකට ගහලා තල්ල පොඩි කරලා දේව විමාන කඩලා දාලා කිව්වා නෑ නෑ දෙවියෝ දෙන්නෙක් නෑ එකයි. දෙන්නෙක් ඉන්නවා කිව්වොත් තුන්දෙනෙක් එනවා මරනවා. ඕන්න ඒක නිසා ඒක දේවවාදය ආවා. ඒකට අල්ලාහ් කාවා. අහුරම දාස් ආවා. සර්බල්දාරි දෙවියන් වහන්සේ ආවා. ඉන්දියාව ඔය අතරමැද බ්‍රහ්මයක් තියාගත්ත. හැබැයි බ්‍රහ්මයාගේ වෙලා තියෙන මේකයි ඊශ්වරයයි මේ විෂ්ණුයි බ්‍රහ්මයි ත්‍රිමූර්තිය තියෙන්නේ. බ්‍රහ්ම නෙවෙයි ලොක්කා. මේ ඊශ්වර හරි හිතුවක්කාරය. විනාශකාරය. බ්‍රහ්මයා කරපු දේවල් රකින්න ඉන්නේ විෂ්ණු. ඉතින් කට්ටියට ඕක පොඩ පටලවිලා තියෙන්නේ. ඔය ත්‍රිමූර්තිය පටලවිලා තියෙන්නේ. කොහොම හරි ඔලුව උසගෙන ඉන්නවා. දැන් මේ මේ අතරමැද ওই සියලු දෙවියන්ට වැඩිය මනුස්සයා ලොකුයි කියපු එකම ශාස්ත්‍රුන් වහන්සේනේ බුදුහාමුදුරු. අනික හැම ආගමෙම කරන්නේ මනුස්සයාට නොදැක්ක දෙවි කෙනෙක් පිළිබඳ විවිධාකාර කතා කියලා මනුස්සයා පහත් කරලා මේක ඉගෙන ගත්තොත් ඔබ මිනිස්සුන්ට වැඩිය ලොකු වෙන මොකද්ද? දැකපු නැති දෙවි කෙනෙක් අදහන එක. ඒ තමයි ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ලියමන. සරුවචාන්සේ කියනවා මම මෙච්චර සරුවචාන් දැක්කයි මොකක්වත් නැහැ. උඹ දෙයියා. උඹ බුදුන්. උඹ විතර වටන කෙනෙක් ලෝකේ ඇත්තේ නැහැ. ඒ වටනකමත් එක්ක හිටපන්. ඉඳගෙන මාත් එක්ක මං. අවිදිනකොට මාත් එක්ක මං ආන මේ විදිහට ඉන්න පුළුවන් නම් එතන පසන්න මනසක්ද තියෙන්නේ එතන පදුට්ට මනසක්ද තියෙන්නේ කියන තමයි කමඨාන් සුද්ධ කරනකොට අහන්නේ ඔයා ගිය පාර කමඨාන් සුද්ධ කරපදානිලා අද දක්වා හිටපු හොඳටම හොඳ පරියන්කේ කියන්නේ. අර ඉතින් මේ එන චෝදන ලයිස්ට්ුවක් ගන්න කියනවා බෑනේ අප්පා. වැස්සනි කැස්ස තිබුණනේ මැස්ස වැස්සනි ඉතින් ඒක නිසා ලයිස්ට්ුවක් කියන්නේ නෝ හරියට ඒක නිකන් කන වැන්දුමක් ගැන කතා කරනවා වගේ. මැරිච්ච කුණක් ගැන කතා කරනවා. කිසිම දවසක අනේ මෙච්චර වැස්ස තීදි කැස්ස තීදි වැස්සෙදි මට හුස්මක් බලන්න පුළුවන් වුණා. ඒ හුස්මේ චර්යාව මෙහෙමයි. මෙච්චර කරදරදී මට හොඳට පියවර තුන හතරක් තියන්න පුණා. ඒකේ චර්යාව මෙහෙමයි කියලා මේ ප්‍රසන්න පැත්ත ඉදිරිපත් කරනවනේ ඒක අනිවාර්යයෙන්ම පස්චිම භාවිකයේ කූමේ ආත්ම නිවන් දකින්න.